අපි හැමෝම ජීවිතේ එක එක ගමන් යනවා. සමහර වෙලාවට ඒ ගමනේදී හම්බ වෙන ලස්සන නවතුම් පොළවල් දිහා බලලා අපි හිතනවා ගමනාන්තයටම ඇවිල්ලා කියලා. හැබැයි චූලසාරූපම සූත්‍රය අපිට කියලා දෙන්නේ ඒක ලොකු වැරදීමක් වෙන්න පුළුවන් කියලායි. අවුරුදු දහස් ගාණක් පරණුණත් මේ පාඩම අදට පුදුම විදිහට වළංගුයි. ඉතින් අපි බලමු මේ ගැඹුරු උපමාවෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේක හිතන්න ඕන ප්‍රශ්නයක් නේද? අපි රැකියාවක ඉහළටම යන්න උත්සාහ කරනව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුත්තක නිරත වෙනව වෙන්න පුළුවන්. අධ්‍යාත්මික මාවතක යනවා වෙන්නත් පුළුවන්. මේ කොයි දෙයකදී වුණත් අතරමගේදී ලැබෙන පොඩි පොඩි ජයග්‍රහණය වලින් අපි සෑහීමකට පත්වනවද? නැත්නම් සැබෑම ඉලක්කය වෙනකල් නොනවති ඉදිරියටම යනවද? ඔන්න ඔකයි තීරණාත්මක වෙන්නේ. හරි, එහෙනම් අපි යමු කතාවේ මුරට. මේ සිදුවීම වෙන්නේ පුරාණ ಭಾರತයේ සවැත් නුවර ජේතවනාරාමේදී. දවසක් පිංගල කොච්ච කියලා බ්‍රාහමණෙක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න එනවා නිකම්ම නෙවෙයි. එයාගේ හිතේ තිබුණා ගොඩක් කාලෙක ඉඳන් විසඳ ගන්න බැරි හරිම වැදගත් ප්‍රශ්නයක්. පිංගල කොච්චට දැනගන්න ඕන උනේ හරිම කෙලින් දෙයක්. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ආගමික ශාස්ත්‍රවරු, ඒ කියන්නේ පූර්ණ කස්සප, මක්කලි ගෝසාලා වගේ දර්ශනාවාද ඉදිරිපත් කරපු අය අතරින් Taman කියන මේ පරම සත්‍ය ඇත්තටම අවංකවම අවබෝධ කරගෙන හිටියේ කවුද කියලයි. වෙන විදියකින් කිව්වොත් එයා ඇහුවේ මේ අයගෙන් කවුද ඇත්තටම ගමනාන්තයට ගිහින් තියෙන්නේ කියන එක. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ කරන දේ හරිම අපූර්වයි. උන්වහන්සේ අහවලා හරි අහවලා වැරදි කියලා පුද්ගලයන්ව සංසන්දනය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රශ්නයම පැත්තකින් තියලා ඕනෑම කෙනෙක්ට තමන් යන මාවත හරියට තේරුම් ගන්න පුළුවන් විශ්වීය ධර්මතාවයක් පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඒ සඳහා උන්වහන්සේ යොදාගන්නේ හරිම බලවත් උපමාවක්. මේ තමයි මුළු දේශනාවේම හදවත. අරටුවේ උපමාව. කතාව හරිම සරලයි. හිතන්න කෙනෙක් ඉන්නවා. එයාට මොකක් හරි වැඩකට ගහක තියෙන ශක්තිමත්ම හරවත්ම සාරවත්ම කොටස ඕන වෙලා තියෙනවා. අපි ඒකට කියනවා අරටුව කියලා. ඉතින් න්‍යා යනවා මේ අරටුව හොයාගෙන. ඉතින් මේ අරටුව හොයාගෙන යන ගමනේදී සිද්ධ වෙන දේ බලන්න පළවෙනියට එන කෙනා ගහ දිහා බලලා ලේසියෙන්ම කඩා ගන්න පුළුවන් කොළ අතු ටිකක් කඩාගෙන යනවා අරටුව මේ තමයි කියලා හිතාගෙන. ඊළඟ දෙන කෙනා ටිකක් මහන්සි වෙලා ගහේ පොත්ත ගලවගෙන යනවා. තවත් කෙනෙක් ඊටත් වඩා ඇතුළට ගිහින් මෘදු ලී කොටස කපාගෙන යනවා. හතරවෙනියට එන කෙනා අරටුවට ගොඩක්ම කිට්ටු වෙනවා. හැබැයි එයා අරන් යන්නත් අරටුව නෙදී. ඒක වටේ තියෙන සිවිය කියන කොටස. මේ හැමෝම හිතාගෙන ඉන්නේ තමන් හරි දේ හොයාගත්තා කියලා. ඒත් ඇත්තටම නුවණැති පුද්ගලයා විතරයි මේ බාහිර ස්තර ඔක්කොම අයින් කරලා ඇතුළේම තියෙන සැබෑම අරටුව හඳුනාගෙන ඒ කාර්ගණ යන්නේ. හොඳයි. දැන් තමයි මේ සරල කතාවේ ගැඹුරුම අර්ථය එළියට එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගහක ස්තර පිළිබඳ කතාව ආධ්‍යාත්මික ගමනට ආදේශ කරලා පෙන්නනවා. අපි බලමු කොහොමද කියලා. මුලින්ම තේරුම් ගන්න ඕන මේ අධ්‍යාත්මික ගමන පටන් ගන්නේ හරිම උතුම් අරමුණකින්. ඒ තමයි ඉපදීම වයසට යන එක, ලෙඩ වෙන එක, මරණය, ශෝකය මේ වගේ දුක් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න තියෙන අවංක වුවමනාවෙන්. හරි දැන් බලන්න මේ සම්බන්ධය. ගහේ ලේසියෙන්ම පේන කොලාතු කියන්නේ පැවිදි ජීවිතයක් පටන් ගත්තම ලැබෙන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වගේ දේවල්. සමහරු ඒ ටික ලැබුණම හිතනවා ගමන ඉවරයි කියලා. ඊට වඩා ටිකක් ගැඹුරුයි පිටපොත්ත. ඒක සමාන කරන්නේ සීලයට. ඒ කියන්නේ ගුණවත් ජීවිතයකට. සීලය රැකීම කියන්නේ වටිනා දෙයක්. හැබැයි ඒක අරටුව නෙවෙයි. ඊටත් අතුලට ගියාම හම්බෙන මෘදුලිය තමයි සමාධිය. හිත එකඟ කර ගැනීම. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒත් ඒකත් අරටුව නෙවෙයි. අන්තිමට අරටුවටම කිට්ටුවෙන් තියෙන සිවිය තමයි ඥාන දස්සනය. ඒ කියන්නේ යම් ආකාරයක දැනුමක් යථාර්ථය ගැන දැක්මක් පහළ වීම. බලන්න මේ හැම අධීරක්ම වටිනා ජයග්‍රහණයක්. නමුත් ඒ එකක්වත් ගමනේ ඇත්තම අවසානය. ඒ කියන්නේ අරටුව වෙච්ච විමුක්තිය නෙවෙයි. මෙතන තියෙන සියුම් අනතුර තමයි මේක. මේ අතරමැද ලැබෙන දේවල් නරක දේවල් නෙවෙයි. සීලය රැකීම කොච්චර හොඳද? සමාධිය ඇති කරගන්න එක කොච්චර වටිනවද? හැබැයි උග්‍ර තියෙන්නේ ඒ ලැබිච්ච දෙයම සෑහීමකට පත් වෙලා මම තමයි සිල්වත් අනිත් අය දුස්සීලයි කියලා හිතන තැන තමන්ට ලැබුණු සමාධිය ගැන ආඩම්බර වෙලා අනිත් අයට මේ වගේ සමාධියක් නැහැ කියලා අනිත් අයට පහත් කරලා සලකන තැන එතෙන්දි වෙන්නේ ගමන ඉවරයි කියලා හිතලා අතරමඟ නතර වෙන එක සැබෑ අරටුව මගහැරිලා යනවා ඉතින් නුවණැති කෙනා මේ නැවතුම් පොළවල් වලු නතර වෙන්නේ නැහැ ඔවුන් දන්නවා මේවා ගමනාන්තය නෙවෙයි ගමනේ කොටසක් විතරයි කියලා. ඔවුන් ඥාන දර්ශනය කියන සිවියත් ලබාගෙන ඒකිනුත් සෑහීමකටපත් නොවි සැබෑ හරය හොයාගෙන තවත් ඉදිරියට තවත් ගැඹුරටම යනවා. ඥාන දර්ශනය කියන தත්වයක් ඉක්මවලා ගියාම ඊටත් වඩා සියුම් ප්‍රණීත මානසික තලයන්ට ඇතුල් වෙනවා. උදාහරණයක් තමයි පළමුවන ධානය. මෙතනදී ලෞකික ආශාවන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදුණු නිසාම හිතේ ඇතිවෙන ගැඹුරු ප්‍රීතියක් සහ සුවයක් අත්විඳිනවා. මේක කලින් තිබුණු දැනුමට වඩා ගොඩක් උසස්. හිතටම දැනෙන අත්දැකීමක්. ගමන තවත් ඉදිරියට යනකොට හතරවන ධානය වගේ උසස් තත්යකට හිත පිරිසිදු වෙනවා. ඉතින්දී සැප කියන හැඟීමත් දුක කියන හැඟීමත් දෙකම ඉක්මවලා යනවා. ඉතිරි වෙන්නේ නොසැලෙන උපේක්ෂාව සහ පිරිසිදුම සිහිය විතරයි. ඒක හරියට කිසිම රැල්ලක් නැති නිශ්චල ගැඹුරු විලක් වගේ. මාර්ගය තවත් සියුම් තලයන්ට යනවා. ආකින්චඤ්ඤායතනය වගේ අවස්ථාවලදී භෞතික රූප පිළිබඳ සීළු හැඟීම්, අවකාශය පිළිබඳ හැඟීම් පවා ඉක්මවල කිසිවක් නැත කියන සංකල්පය අරමුණු කරන අතිශය සියුම් සමාධියකට හිත යනවා. මේවා සාමාන්‍ය වචනවලින් විස්තර කරන්නත් හරිම අමාරු ගැඹුරු මානසික තත්වයන්. අවසානයේදී මේ භාවනා මාර්ගයේ උච්චතම අවස්ථාවට ලැඟා වෙනවා. ඒ තමයි සංඥා වේදිත නිරෝධය කියන తত্ত্বය. මෙතනදී වෙන්නේ දුකට මුල් වෙන ගැඹුරුම කෙලෙස්. ඒ කියන්නේ ආශ්‍රව ප්‍රඥාවෙන් දැකලා මුලින්ම උපුටලා දාන එක. හරියට අර නුවණති කෙනා අරටුව හොයාගෙන ඒක හරියටම ප්‍රයෝජනයට ගත්තා වගේ. හොඳයි. එහෙනම් මොකද්ද මේ අරටුව? මොකද්ද මේ මුළු ගමනේම ඇත්තම ඉලක්කය? දැන් අපි ඇවිත් ඉන්නේ ඒ කූට ප්‍රාප්තියට. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ උතුම් ජීවිතය ඇරටුව හදවත සහ අවසාන ඉලක්කය වෙන්නේ తాවකාලික සතුටක්වත් යම් මානසික තත්වයක්වත් නෙවෙයි. ඒ තමයි අකුප්පා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ නැවත කිසිම දවසක පිරිහෙන්නේ නැති නොසලෙන සම්පූර්ණ සහ ස්ථිර මානසික විමුක්තිය. මේ පැහැදිලි කිරීම ඇහුවට පස්සේ බෙන්ගල කොච්ච බ්‍රාහ්මණයා පුදුමයටපත් වෙනවා. එයාට හැමදේම පැහැදිලි වෙනවා. ඔහු කියනවා ස්වාමීනි මේක හරියට යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩට හැරෙව්වා වගේ වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ පාර වැරදිලා හිටපු කෙනෙක්ට හරි පාර පෙන්නුවා වගේ කියලා. ඔහු ඒ මොහොතේදීම බුදුන් දහම් සංුන් සරණ ගියා. ඉතින් අවසාන වශයෙන් මේ අවුරුදු 2500ක් පරණ කතාවෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් පාඩම මොකක්ද? අපේ ජීවිතවල ඇත්තම අරටුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වගේම ඒ ගමන යනකොට අරටුව කියලා රැවටෙන්න පුළුවන් කොලාතු සහ පොතු මොනවාද? මේක අපි හැමෝම මොහොතක් හිතලා බලන්න වටිනා කාරණයක්.